අරුණ මනතුංග මහත්මයා පෙරවන් සරණයි ස්වාමීන් වහන්ස බොහෝමත්ම වටිනා ධර්ම කොටාසයක් අපිට පැහැදිලි කරාට ස්වාමීන් වහන්ස මේකෙදි කාරණා දෙකක් ඊයසරේ අහපු ප්‍රශ්නයකට සම්බන්ධ කාරණේකුත් අද ස්වාමීන් වහන්සේ අපිට දේශනා කර කාරණයක් සම්බන්ධෙනුත් කතා කරන්නට අවසරයි. ස්වාමින්වහන්සේ මගේ ජීවිතයේ වර්තමානයේ සිද්ධ වෙලා තියෙන දෙයක් අනුව මේ අද කියපු දේවල් සෑහෙන්න මට තේරුම් ගිහින් තිබ්බා. අපූර්ව විදියකට මේ ස්වාමින්වහන්සේට මම කිව්වා ආකාරයකට අර බිරිඳගේ කප්ල කැඩලා තියෙද්දි එතෙන්දි මට තේරුණ දෙයක් තමයි මේ අද කතාව කියන්නත් ඉස්සර වෙලාම අපි ජීවිතේ අපි මේ විදිහට යන්න ඕනේ කියලා දැඩි ඕනකමක් තියෙනවා අපේ ඒක කැඩුනහම අපි තුන කම්පනයක් ඇති වෙනවා ඒක එක පැත්තක් අනිත් පැත්ත වේදනාවක් දැන් කෙනෙකුට කකුලක් කැඩීම වගේ දෙයක් ඇති වුනහම ඇති වෙන වේදනාව විතරක් නෙවෙයි කකුල් දෙකෙන් යන්න නැති වෙනකොට තියෙන ප්‍රශ්නත් එතෙන්දි ඔය ඔය තණ්හාව ඇති වෙන හැටි තේරුම් ගත්තා ඒක තුලින් ඇති වුණා තේරුමක් ගියා මේවා මේ විදියට බාර ගන්න පුළුවන් නම් අපිට එනදී එන විදියට එතකොට ඇතිවෙන මේ ගෂ්ඨන මානසික ගැටුම් සහ පීඩණය ගොඩාක් දුරට අඩු වෙලා යනවා කියන්නේ. හැබැයි කායික ප්‍රශ්නය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් දැන් මට හුඟක් වෙලාවට බිරිඳ උස්සන්න සිද්ධ වෙනවා. එතකොට අර මගේ තිබ්බ කොන්දේ අමාරුවක් වැඩි වෙලා තියෙනවා. එතකොට ඒකට මං මං දන්න විදිහට බෙහෙත් හිටන් ගන්නවා. නමුත් එතන තේරෙනවා හොඳටම දැන් අර අන්තිමට කියපු ටික ඒ කියන්නේ දැන් අර වේදනාව දැඩි ලෙස කායිකව තියෙනවා ඒක නැති වුනහම සුවයක් තියෙනවා නමුත් ඒකට ඒක අතනින් කඩන්න ලේසි නෑ ඇත්තටම දැන් අරහත්ත්වයටපත් උනත් රහතන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහාණය කරනවා සම්මා සම්බුදුරු සියලු කෙලෙස් ප්‍රහාණය කරනවා නමුත් ඒ රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට පවා පැමිණෙන කාය පීඩාවලදී උන්වහන්සේට පස්සපච්චා වේදනා. ඒ ස්පර්ශයන් නිසා වේදනාව ජනිත වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක දුක් වේදනාවක් වෙන්නට පුළුවන් සාංශාරික කර්ම වේගයත් එක්කලා ඒ මතුවෙන අරමුණත් එක්කලා. ඉතින් ඒ වේදනාපච්චා තණ්හා කියන තැන තමයි. ඒ වේදනාව නිසා අපි අර දුක් වේදනාව නිසා සුඛය පිළිබඳ තෘෂ්ණාව වැඩි කරගන්නවද? එහෙම නැත්නම් මේ දුක් වේදනාවත් එක්කලා ගැටිලා දෝමනස්සයක් අපි ජනිත කරගන්නවද? අන්නේ මානසික ගැටලුව තමයි අපිට निराකරණය කරගන්න පුළුවන් වෙන්නේ මේ කියන සති සම්පජඤ්ඤය දියුණු කරනකොට මේ කියන අවබෝධය දියුණු කරනකොට. ඉතින් එතකොට දැන් මුගලන් හාමුදුරුවන්ට හොරුතලද්දී උන්වහන්සේට දුක් වේදනාව දැනෙනවා. හැබැයි දෝමනස්සයක් ජනිත වෙන්නේ නැහැ. ඒ මොකක් නිසාද උන්වහන්සේ ඒ ඒ පටිඝ මූලය නැවත නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය කළා නිසා. දැන් ප්‍රත්‍යඥ අපට ඒ මට්ටමින් පවතින්න බෑ. විටින් විට අපට දුක්නසත් මතුවෙන්නට පුළුවන්. හැබැයි මතුවෙනවා නම් ඒ අවස්ථාවේදී සිහිනුවණින් යුක්තව ඒ දෝමනස්සය විදර්ශනා කරමින් එතනින් සිත නිදහස් කරගන්නට වෑයම් කරන්න ඕන. ඊළඟට මේ ධර්මතාවයන් අපි නැවත නැවත සිතට දැනුවත් කරමින් අපි මේ අවස්ථාව ධම අවබෝධ කරගන්නට උදව්වක් කරගන්නවා එක තමයි අපිට කරන්න පුළුවන්. ඉතින් ඔබතුමා ඒක ඒ විදිහෙන් කරන්න උත්සාහ කරන නිසා තමයි අර ඒකම අපට විවිධ මනෝභාවයන් ගැන වැටහෙන්න විවිධ දහම් කරුණු වටහා ගන්න හොඳ අවස්ථාවක් වෙලා තියෙන්නේ. ඉතින් එහෙම වුණයි කියලා අපට අර කායික පීඩාව අඩු තත්ත්වයක් සාමාන්‍ය කෙනෙකුට තබා රහතන් වහන්සේ නමකටවත් අපේක්ෂා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. උතන තවත් තේරිච්ච ලස්සනම දෙයක් තමයි දැන් ඕනෑම කෙනෙක්ගේ ජීවිතයේ දවස තුල යම්කිසි ක්‍රියාවක් කරන කෙනෙක් නම් මේවා තමයි මගේ වැදගත්ම කටයුතු කියලා තියෙනවා. දැන් මම තියාගෙන ඉන්නේ ධර්ම කටයුතු තමයි මගේ වැදගත්ම කටයුතු කියලා. නමුත් එතකොට එතන මිනීම පවා තේරෙන්න පටන් ගත්තා. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරනවා කරලා ඊට පස්සේ අනික ගන්නවා කියනකොට පුදුම සංසිඳියාවක් ඒ තුළම ඇති දැන් ඇත්තටම දැන් දැන් ඔබතුමා කිව්ව කාරණේ කියන්නේ මගේ ජීවිතයේ වැදගත්ම කාරණය ධර්ම කටයුතුයි කියලා හිතන එක ඊටාම පරිස්සමින් අපි තේරුම් ගන්න ඕන කාරණයක් දැන් සමහර කෙනෙක් ඕකම පටලවා ගන්න. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් බිරිඳ අසනීප වෙලා බිරිඳගේ කකුල කැඩලා බිරිඳ ඔසවන්න වෙනවා බිරිඳගේ ආවතේව ටික කරනවා එතකොට සමහර කෙනෙක් කල්පනා කරනවා අයියෝ මේ මොන කරච්චලයක්ද මොන පීඩාවක් මට දැන් ගුණධම් වඩන්නත් නැහැ මට බණ පොතක් කියවන්න නැහැ මට භාවනා කරන්න වෙලාවක් නැහැ ඒ විදිහට අර බාහිර කටයුතු වලින් බැහැර වෙච්ච තත්වයක් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන සංකල්පයක් ඇති කරගෙන ඉන්න කෙනාට ධර්මය තමයි මගේ මූලික කාරණේ කියලා හිතන්න ගියාම ඒකම ප්‍රශ්න ඇති කරන මාර්ගයක් වෙනවා. හරියට හරි. හරියට කියන විදිහට මට මේ අවස්ථාව තමයි ධර්ම ප්‍රගුණ කරන්න තියෙන්නේ. මම ධර්මයේ ධර්මයේ පුහුණු කිරීම තමයි මගේ ප්‍රමුඛ කාර්ය. හැබැයි මේ එළඹිලා තියෙන අවස්ථාව තමයි ඒ සඳහා සුදුසුම කමටහන කියලා ගන්න පුළුවන්. හරි. අපිට ඉතාම සැහැල්ලුවෙන් ධර්ම ප්‍රගුණ කරන්න පුළුවන්. එහෙමයි. එතකොට ඒකම ඇත්තටම ධම් ප්‍රගුණ කිරීම කියන්නේ ඒ දේ තමයි කියන්නේ. ඒකමයි. ඒකමයි. දැන් මේ හවසත් මම අර පිරිසකට කියා දුන්නේ එකයි. දැන් අපට ඕන වෙන්නේ යුතුයකම් වගකීම් ආදී ඉටු කරන්න වෙනකොට අපි හිතනවා අයියෝ මේවා ඉවරයක් නැහැ ඉතින් මේ යුතුයකම් කරනවා වගකීම් ඉටු කරනවා අපට ಗುಣධමයක් ප්‍රගුණ කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ මේ සම්බුද්ධ ශාසනය ඉක්ම යනවා මේ ලබාවු මනුෂ්‍ය ජීවිතේ ඉක්ම යනවා ඒක අපට සිද්ධ වෙන ලොකු අපරාධයක් වගේ හිතනවා ඉතින් ඒ චින්තනයේ එක්තරා වැදගත්කමක් තියෙනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඒගොල්ලෝ පුහුණු කරන්නට යන ಗುಣධර්ම පුහුණු කරන්න අවස්ථාව තමයි මේ යුතුයකම් ඉටු කරනවා කියන අවස්ථාව කියලා දකින්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. ඒක දකින්න පුළුවන් නම් මේ අනුන් වෙනුවෙන් කැප වෙනවම නෙවෙයි අනිත් කෙනාට සුවයක් සලස්සන්නට ඕන කියලා අවංකව හිතලා කැප වෙන්න පුළුවන් ගතිය තමයි හැබැයි කරුණාව කියලා කියන්නේ. අනිත් කෙනා සුවෙන් පවත් ඒ කියන්නේ එතනත්තාට පැමිණිච්ච දුක පීඩාව අවම කරන්න මගේ ශක්ති ප්‍රමාණයෙන් කැපවීම. එතනයි කරුණාව වැඩෙන්නේ. ඉතින් බාහිරින් අපි බලනකොට පේනෙන්න පුළුවන් මුළු දවසම මුළු කාලයම මේ අනිත් කෙනා වෙනුවෙන් නේද කැප කරන්න ඕනේ කියලා. අනුත් අනිත් කෙනා වෙනුවෙන් තමයි එක පැත්තකින් බලනකොට හැබැයි ඒක හරියට නිවැරදි දැක්මක් ඇති කරගෙන සිහිය පිහිටුවගෙන කරන්න පුළුවන් ඒකම තමයි Taman වෙනුවෙන් කරගන්නා දේ වෙන්නේ. සම්පූර්ණයෙන්ම ඇත්ත ස්වාමීන් වහන්සේ. ඒත් එකම ওই අවස්ථාවේ තේරෙන එකක් තමයි දැන් අපි මරණයට ගියොත් ඒ කියන්නේ මාස ගණන් අවුරුදු ගණන් එක තැන තියාලා ඉන්න තියෙන තත්ත්වයක් ඇති වුණොත් ඒ මානසිකත්වය කොයි වගේ වෙයිද කියන එක පවා මේ වගේ අවස්ථාවකින් අපිට හොඳට අනුමාන කරගන්න සහ තමන්ගේ මනස දැනුවත් කරන්න තමන්ගේ මනස පුහුණු කරන්න ඒවා හොඳ අවස්ථා කරගන්න. එහෙමයි.